සද්ධාවන්ත කාරුණික පින්නතුනි අද දිනේ පින්වත් හැම දිනාම සෝදානම් වන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මහත් කරුණාවෙන් පෙන්වා වදාළ මේ ධර්ම මාර්ගය අපේ සත්‍ය ප්‍රමණින් අනුගමනය කරන්නටයි පින්වත් හැම කෙනෙක්ම මේ සැදී පැහැදී සිටින්නේ. ඉතින් පින්නතුන් මේ සංසාරය ගැන හිතනකොට අනමතග්ග සංයුත්තේ කියවනකොට අපට තේරෙනවා මේ වගේ අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඇත්තටම සාමාන්‍ය හිතකින් හිතන්නවත් බැරි තරම් මහා දුර්ලභ අවස්ථාවක් තමයි අපට මේ ලැබිලා තියෙන්නේ. සංසාරයත් එක්ක සංසන්දනය කරනකොට. එහෙමනම් මේ පින්නතුල බොහෝම වාසනාවන්තයි. මම මේ කරුණ ටික මුලින්ම කියන්නේ එතකොට අපට මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න උත්තේජනයක් ඒ තුලින් සපේනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක බ්‍රහ්මණෙක් අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කල්ප ඉක්මගිය කල්ප තියෙනවනේ මේ අවුරුදු ගණන් නෙවෙයි අහන්නේ කල්ප ගණන් ස්වාමීනි ඉක්මගිය කල්ප කොච්චරද කියලා ඇහුවා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඉලක්කම් වලින් උපමා වලින් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ එතකොට බලන්න ඉක්ම ගිය කල්පගාන කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවේ මේ බ්‍රහ්මණයා නැවත නැවත කියන අනේ භාගතුන් වහන්සේ මට උපමාවක් හරි කියන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකට උපමාවක් නම් නැහැ. නමුත් මෙන්න මේ විදිහට හිතා ගන්න කියලා භාගතුන් වහන්සේ වදාරනවා ගංගානන් නදිය. ගංගානන් ගඟ යම් තැනකින් ආරම්භ වෙනවා නම් දැන් හිමාලයේ යම් තැනකින් ඒ ගංගාව ආරම්භ වෙනවා නම් එතන ඉඳලා මහා මුහුදට වැටෙනකම් වැටෙන තාක් ගංගා නදී කියලා කියන්නේ ඇත්තටම අපිට ඉන්දියාව ගියාම පේනවා නිකන් මහා සාගරය වගේ ගඳක් මේ ගංගාවේ සියලු වැලි කටවලට වඩා වැඩි කියන ඉක්මගිය කල්පගාන. එතකොට ඒ කාලය තුලත් පින්නතුනේ අපි හැමෝම මේ සසර ඇවිද්දා. දැන් මේ කිසිම කෙනෙකුගේ මේ සසර ගමනට සසර ගමනේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. මේ අම්මා මෙන්න මෙතනින් මෙතනින් මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ මේකට අනවරාග්‍ර කියලා කියන්නේ කෙලවරක් නැහැ. ඕනම දෙයක පින්නතුනේ කෙලවරක් තියෙන්න බෑ. හැබැයි මේ සංසාර ගමනේ එහෙම කෙලවරක් නැහැ. එහෙමනම් මේ කෙලවරක් නැත්තම් මේ සසර ගමන නිමා කරන්න තියෙන එකම තෝතැන්න තමයි මේ බුද්ධ ශාසනය. ඒකයි මම කිව්වේ මේකේ තියෙන වටිනාකම වචන වලින් අපට කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අද විශේෂයෙන් මේ භාවනා පන්තියට මම කල්පනා කළා පින්නතුන්ලට විශේෂ කර්මස්ථානයක් කියලා දෙන්න. විශේෂයි කියන්නේ මෙතන ඕන තරම් ගැන කතා කරලා තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට ගිහි සමාජය තුළ මේ කර්මස්ථානය වඩනව හරිය අඩුයි. දැන් මේ පින්නතුල ආනාපාන සතිය වඩනවා. ඒ වගේම මෛත්‍රී භාවනාව වඩනවා. අනිත්‍ය සංඥාව මරණ සතිය වඩනවා. බොහෝ දුරට ඒවා ප්‍රගුණ කරනවා. හැබැයි පින්නතුනේ බොහෝ ගිහි පින්නතුන්ලා අතර නොකරන භාවනාවක් තමයි අසුබ භාවනාව. බොහෝ දෙනෙක් නොකරන භාවනාවක් තමයි අසුබ භාවනාව. නමුත් ගිහි පැවිදි ભેදයකින් තොරව නිවන් දකින්නට තියෙන විශේෂිත භාවනාවක් තමයි අසුභ භාවනාව. දැන් අපි මේ සසර ගමන යන ප්‍රධානම හේතුවක් මොකක්ද? අවිද්‍යාව ඉතින් කොහොමද තියෙනවනේ? අනිත් එක මොකක්ද? තෘෂ්ණාව, ඇල්ම රාගය. ත්‍රමේ බැඳීමත් එක්ක තමයි පින්නතොට අපි ඊළඟ ජීවිතයට යන්නේ. දැන් මේ ජීවිතේ තෘෂ්ණාව නැත්තම් ඊළඟට උපදින්න අවස්ථාවක් නැහැ. එහෙමනම් මේ රාගය නැත්තම් මේ ඇල්ම එකම චෛසිකේ ලෝභ චෛසිකේනේ. මේ ඇල්මට තියෙන ප්‍රතිවිරුද්ධ එකම දේ තමයි අසුබය. දැන් හිතට ගන්න අපි ඉස්සෙල්ලම තේරුම් ගමු දැන් මේ කාමය කියන එක. දැන් අපි කාමච්ඡන්දය කියලා නීවරණයක් ඉගෙන ගන්නව නේද? මොකද්ද කාමච්ඡන්දේ කියලා කියන්නේ? දැන් මෙතන ඉන්න හැමෝම ඔය හැමදාම අහනවා. කාමයට තියෙන අධික කැමැත්ත. පංචසු කාම ගුණේසු අදිමත්ත රාග සංකාතෝ කාමෝ ජීව චන්දනත්තේන චන්දෝ ചാති කාමච්ඡන්දෝ කාමය කියලා කියන්නේ මේ පස්කම් බැඳීම්හි තියෙන අධික ඇල්ම. ඔක තමයි කාමච්ඡන්දේ කියන්නේ. පස්කම් බැඳීම් කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේක තමයි පංචකාමය කියන්නේ. දැන් සාමාන්‍ය අපි දැන් ওই ස්වාමීන් වහන්සේලා පැරණි ස්වාමීන් වහන්සේලා ගිහි අය හඳුන්වන්නේ මේ පස්කම් සැප විඳින ඇත්තෝනේ කියලා කියන්නේ. يعني මේ ඇත්තන්ට උරුම වෙච්ච දෙයක් වගේ තමයි පස්කම් සැප. උරුම වෙච්ච දෙයක් කියන්නේ මේක තමයි අපේ ජීවිතේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ගොදුරුගම හැටියට සතර සතිපට්ඨාන. ඊළඟට පංචකාමයේ කොහොමද හැඳින්වෙන්නේ? අගෝචර ස්ථානයක් හැටියට. එහෙනම් මේකේ දැන් ගිහි පැවිදි ભેදයක් නැහැ. දැන් මේ පින්නතොල්ලා ධර්මයට ප්‍රවේශ වෙන්නේ දැන් මේ මහන්සි ගන්නෙ. නැත්තම් කීයටවත් අද ඉන්නේ නැහනේ. එතකොට පින්නතුනේ දැන් මේ පින්නතුල මේකෙන් ටික ටික ගැලවෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ පංචකාමී. ඒක ඊටාම වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ පියාගෙන් ලැබිච්ච ගෝචර භූමිය තමයි සතර සතිපට්ඨාන. අගෝචර භූමිය තමයි මෙන්න මේ කියන අපි හැම වෙලේම සැරිසරන පංචකාමී. එතකොට මේ පංචකාමයට තියෙන මහා ඇල්ම බැඳීම මේ ටික තමයි පංචකාම කාමච්ඡන්දේ කියලා කියන්නේ. එතකොට මේ පින්නතරට මම මේ උපමාව ඉස්සරත් මට හිතෙලි කියලා කියනවා. බුදුරජ අටුවා පොත්වල තියෙනවා මේ පංචකාමය නැත්තම් සාමාන්‍ය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේවා පින්නතුනේ নিরතුරුවම මේ ඇස කනනාසයේ දිව ශරීරයේ මනස් කියන නැත්තම් අපි පහ මුල් පහ ගත්තොත් ඇස කනනාසය දිව කය කියන මේ වගේ ඇලී ගැලී තමයි පවතින්නේ. දැන් නිකමට හිතන්න මෙයන්ට ඇහැ කියනකොටම ආ රූපේ නිකන් ඇලිලා වගේනේ පේන්නේ නේද? කන කියනකොටම ශබ්දේ ඇලිලා වගේ. නාසය කියනකොටම ආයේ ගඳ සුවඳ ගැන කතා කරන්න දෙයක් නැහැ. දිව කියනකොටම දිවේ ඒකාන්තයෙන් රසය ගැන 아무තු දෙයක් නැහැ. කය කියනකොට කය පහස ඒක අපට තේරෙන්නේ කෙලින්ම මේවට කෙලින්ම සම්බන්ධයි ඇවිල්ලා තියෙන්නේ. તો මේ වාගේ ඇලිලමද තියෙන්නේ ඇත්තට. ඇලිලමද තියෙන්නේ. ඇලිලා නෙවෙයි තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ අර තවත් සූත්‍රයකදී පැහැදිලි කරනවා නෑ සරියුත් මහ රහතන් වහන්සේ නේද? ඇහැ රූපයට බැඳිලත් නැහැ. රූපය ඇහැට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්ද කනට බැඳිලත් නැහැ. නාසයේ ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නහයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසයේ දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. දවසක් සරියුත් මහරහතන් වහන්සේගෙන් තවත් මහරහතන් වහන්සේ නමක් අහපු ප්‍රශ්නයක් නෙවෙයි. පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ඇහැ රූපයට බැඳිලා තියෙන කියලා හැබැයි මොකද ඒ එහෙමනේ තියෙන්නේ. ඒ වෙලාව සරුවත් මහරහතන් වහන්සේ වදාළ මේ එකක්වත් බැඳිලා නැහැ. බැඳිලා තිබ්බනම් අපි මේ සිල් සමාදන් වෙලා භාවනා කරලා ප්‍රතිපත්ති පුරලා අපිට කීයටවත් පින්නතොන මේ සසරින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේක බැඳිලා නැහැ. එහෙනම් මෙතන තියෙන බන්ධනේ මොකක්ද? මෙතන තියෙන බන්ධනේ තමයි ඇත්තටම මෙන්න මේ ලෝභ කියන චෛතසිකේ නැත්තම් චන්දරාගය. දැන් පින්නතොලේ උපමාවක් අහලා ඇති මම මේ නිකන් මතක් කරලා දෙන්නේ. අර කළු හරකයි සුදු හරකගේ උපමාව මතකයි නේද? කළු හරකෙකුයි සුදු හරකෙකුයි එකට ඈඳලා යවනවා. ඈඳලා කියන්නේ අර සමහර ගම්වල ලීයක් දාන බෙල්ලට දෙන්නම බඳිනවා එකම රැහැනකින්. ඉතින් මේ දෙන්න තනකොළ කකා යනවා. කවුරු හරි කෙනෙක් කියනවා මේ කළු හරක නිසා තමයි සුදු හරක යන්නේ. තව කෙනෙක් කියනවා නෑ සුදු හරක නිසා තමයි කළු හරක යන්නේ. ඉතින් දෙකම ඒ උත්තර දෙකම හරි නෑ. කළු හරක නිසා සුදු හරක යන්නෙත් නෑ. සුදු හරක නිසා කළු හරක යන්නෙත් නෑ. මේ දෙන්නට එකට යන්න වෙලා තියෙන්නේ අර රහණ නිසා බැඳලා තියෙන නිසා. රහණ කැපුවා නම් දෙන්න දෙපැත්තට යනවා. අන්න ඒ වගේ තමයි පින්නතොලී මේ ඇහැ රූපයට බැඳිලත් නැහැ රූපය හැට බැඳිලත් නැහැ තව විදියකින් කියනවා නම් ඇහි බන්ධනේ රූපේ නෙවෙයි රූපේ බන්ධනේ ඇහැ නොවේ. ඉතින් මේ චන්දරාගය තමයි මෙතන තියෙන ගැටලුව. ඉතින් එහෙමනම් පින්නතුනි අර අටුවා පොත්වල තියෙන උපමාවේ සඳහන් වෙන්නේ හැබැයි මේක নিরතුරුව මේක බැඳිලා තිබුණාට මේක ගලවන්න පුළුවන්. සංගරාගෙන ති කරපුවම ගලවන්න පුළුවන්. මේක පෙන්නන හරියට අර ඉස්සර කාලේ මිනිස්සු ওই දඩයන් කරන මිනිස්සු සත්තු අල්ල ගන්න ඕන වුණාම සත්තු කියන්නේ අපිට වඳුරෙක් අල්ල ගන්න ඕන වුණා කියලා. වඳුරා එන තැනට ඒ අත්තට දානවා ලහටුවක්. නැත්නම් අර හිතන්නකො ලොකු අර කොහොල්ලා ගුලියක් වගේ ලොකු ගුලියක් තියලා තියෙනවා. වඳුරගේ ස්වභාවය මොකද්ද? ඕනම දෙයට අත දාන. ඒක තමයි වඳුරගේ ස්වභාවය. වඳුරා ඇවිල්ලා බලනවා මම මේ හැමදාම ඉන්න තැන 아무තු බෝලයක් තියෙනවා. ඉස්සරහා කකුලෙන් ගහනවා වම් කකුලෙන්. ඒ කකුල ඇලෙනවා. ඊළඟට දකුණු කකුලෙන් ගහනවා ඉස්සරහා පැත්තේ. ඒකත් ඇලෙනවා. පිටිපස්සේ වම් කකුලෙන් දකුණු කකුලෙන් ගහනවා. අතපය හතර මැලුණා දැන් කරන්න දෙයක් නැහැ. දැන් මෝනෙමුත් ගහනවා. ඉතින් පරණ අටුවාචාරින් වහන්සේලා කියන අන්න ඒ වගේ කියන පුතත්ජන මනස හැම වෙලේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ වාගේ ඇලී ගලී තමයි පවතින්නේ. ඒක මෙයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක අපට තේරෙනවා. එහෙමනම් මේ කාමච්ඡන්දය ඇති වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? මොකක්ද හේතුව? නේ? අරමුණු සුභ වශයෙන් සැලකීම. දැන් කවදාවත් මෙයන්ට රාගයක්, ඇල්මක්, ආදරයක්, බැඳීමක් ඇති වෙනවද නිකන් ගැටෙන එකට. ගැටෙන අරමුණක් ඇති වෙනවද ආදරයක්? කවදාවත් ඇති වෙන්නේ නැහැ, ඇල්මක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න අපිට ඇල්මක් ඇති වෙන්නේම මොකටද? සුබ අරමුණට. සුබ අරමුණ විතරක් තිබ්බම ඇලීමක් ඇති වෙනවද? ඈ? තවත් එකක් එකතු වෙනවා. ඒ වගේ අපි හැමදාම කතා කරන ඒවානේ. මොකක්ද අනිත් එක? ආයෝනිසෝ මානසිකාරය. සුබ අරමුණ තිබ්බා කියලා කවුරුත් ඇලෙන්නේ නැහැ. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේලා කොච්චර දැන් බුදුරජාණන් වහන්සේ ලස්සන දේවල් ලස්සනයි කියලා කියනවා. දැන් පෙළේම තියෙන රමණීයන් ආනන්ද වේසාලියන්. ආනන්ද හරිම ලස්සනයිනේ මේ විශාලාව කියලා නැද්ද එහෙම? තියෙනවා. හැබැයි උන්වහන්සේගේ නැත්තේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය නැහැ. දැන් අසදස මහා දානේ වර්ණනා කරලා දැන් හිතන්න දානකට මේ ඇතෙක් ඉන්නවා, කන්‍යාවෝ ඉන්නවා, මල් වලින් සරසලා තියෙනවා නැති දෙයක් නෑ. ඒක පුදුම දානයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ තියේ ඒ දානේ වළඳන්න ගියා. ඒ දානේ අනුසක් පැහැදිලි කළානේ. හැබැයි උන්වහන්සේ දන්නවා මේක ඉතින් හොඳ දෙයක් කියලා දැනගත්තට උන්වහන්සේට නැත්තේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අන්න එහෙනම් මෙතන පින්නතොනි සුභ අරමුණේ අරමුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. කියන්නේ රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, ඊළඟට රසයක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම මේ අරමුණු වල තියෙන මේ සුබ අරමුණේ අපි ගන්නවා ශා ලස්සනයි මරු මේක පුදුම රහක් පුදුම සුවඳක් පුදුම පහසක් ඔය විදිහට මේක අපි ගන්නවා අයෝනිසෝ මනසිකාරය ගත්ත ගමන් මොකද වෙන්නේ? රාගේ ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ නේද? ගත්ත ගමන් රාගය ඇති වෙනවා. එතකොට දැන් බලන්න මේ ඇත්තන්න මේ තා කින්නතුනේ ඇඳුමකට වේවා, ගෙදරකට වේවා, කෑමකට වේවා මොන්න දෙයකට හරි ඇල්ම ඇති උනේ ඔන්න සුබ අරමුණේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තිබ්බහම අනේ මේක ඉතින් නැති වෙලා නැති වෙලා යන දෙයක් නේ මොකද්ද මේක? කියලා හිතෙනවනේ. එහෙම හිතෙන්නේ නැහැනේ. මේක සමහරවිට මුළු ජීවිත පවා නැති කරගෙන ඒ දේ ලබා ගන්න මේක හරි බලවත්. එහෙමනම් දැන් අපි දන්නවා මේ රාගය ඇති වෙන්නේ සුබ අරමුණේ සහ අයෝනිසෝ මානසිකාරේ. එතකොට පින්නතුන දැන් මේකනේ අපට තියෙන සසරට තියෙන ලොකුම ගැටලුව. ලොකුම ගැටලුව තමයි මෙන්න මේ ඇල්ම. ඉතින් එහෙමනම් මේ ඇල්ම නැතිකරන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සුවිශේෂීම දේශනයක් තමයි භාවනාවක් තමයි අසුබ භාවනාව. ඒක ගිහි පැවිදි දෙපක්ෂයටම ඉතාම හොඳයි. අසුබ භාවනාව. දැන් බලන්න සාමාන්‍යයෙන් පින්නතොනේ දැන් හොඳට දැන් පොත්පත් කියවනකොට සූත්‍ර දේශනා නොයෙක් දේවල් කියවනකොට තේරෙනවා ඇත්තටම මේ ශාසනයේ වැඩියෙන්ම ප්‍රවෘත්තියන් හැටියට ගොඩාක් අය රහත් වෙලා තියෙන අසුභ භාවනාවයි. ඒකනේ දැන් දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම කෙනෙක් පැවිදි කරනකොට මුලින්ම දෙන භාවනාවනේ අසුභය. දැන් මේ තව කොච්චර භාවනා තියෙන අනිත්‍ය සංඥාව තියෙනවා. ඉහළම භාවනා විපස්සනා පැත්ත තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහාන කරනකොට කෙලින්ම දෙන පළවෙනි භාවනාව මොකද්ද? අසුබය. දැන් අපි මහාන කරනකොටම මේ අපේ ආචාර්යයන් වහන්සේලා අපේ කොණ්ඩ ටිකක් කපලා ඉස්සෙල්ලම අතට දෙනවා. අතට දීලා කියන උපාසක මහත්තයා මේක පටික්කොල වශයෙන් දකින්න. ඒක මහාන වෙන්න කලිනොත් උගන්වනවා හොදට. ඒක බලන විදිහ. ඉතින් දැන් අර ස්වාමීන් වහන්සේලා කෙස් ටික බානකම් අර ප්‍රවෘත්තිතයා අරකේ තියෙන පිළිකුල් සංඥාව බලනවා. කෙස් ටිකේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මට මතකයි කියනවා ඔයාට පින තියෙනවා නම් අපි කෙස් බාල කරනකොට රහත් වෙන්න පුළුවන්. ඒක නිදා වෙලා තියෙන දැන් මිහිඳු මහ රහතන් වහන්සේ කිස් ටික බානකොටම උන්වහන්සේ ගිහියෙක් හැටියට රාජ්‍යම රහත් වුණා. ඉතින් ඒ එතකොට දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ කවුරු හරි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අත දක්වාම මහාන පිංකම් වලට ගිහිල්ලා ඉතින් දැන් මෙහෙත් මහාන පිංකම් කෙරුණා. ඕගොල්ලන්ට මතක ඇති අර කෙස් ටික බාලා ඊළඟට ඒ ප්‍රවෘත්තිය එක්කන් වෙනවා ආචාර්යන් වහන්සේ ළඟට. දැන් මේ පින්නතුල ඉදිරියේ අර ලොකු ස්වාමීන් වහන්සේ අර සිවුරුපටිය කරට දානවා. සිවුරුපටිය කරට දාලා ඉස්සෙල්ලාම දෙන්නේ පින්නතුනේ ආපහු අසුබේනේ. දැන් අතන කෙස් ටික බාන කොටත් අසුබයි. ඊළඟට සිවුර පටිය බැඳලා මුලින්ම අර ඔළුවට අත තියලා ඥාචාරයන් වහන්සේ කේසා ලෝමා නකා දන්තා තතෝ කියලා මේ කනුලෝම ප්‍රතිලෝම. මේකට කියන්නේ තත පංචක කර්මස්ථාන. දෙවෙනි පාරක් දෙන්නේ තත් පංච කර්මස්ථාන. එතකොට බලන්න පින්නතුනි දැන් මේ අවස්ථා දෙකේදීම පැවිද්දෙකුට ලැබෙන්නේ අසුබය. ඉතින් ඒ තරම් වටිනවා. මම මේ පින්නතුලට කියලා තියෙන අපි අර මහාන විච්ච දවසේම ඔය අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වඳින්න ගියාම අපේ මෙහි හිටපු මහකෙලි සාන්තේ. වඳින්න ගියාම උන්වහන්සේ අපිට දුන්න උපදේශය තමයි මහානකම කරන්න නම් වැඩ දෙකක් කවදාවත් අමතක කරන්න එපා කිව්වා. දැන් මේක අවුරුදු 33කට කලින් 4කට කලින් කිව්වේ. මොකද්ද? පළවෙනි එක තමයි අසුබය, ඊළඟ එක තමයි මෛත්‍රිය. ඔය දෙක නැත්තම් සාමාන්‍ය හරි පැවිද්දක් කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ඇත්තන්ටත් එහෙමයි. මේ සසර දෙවි දැන් ගිහිව හිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා භික්ඛවේ කියලා කියනනම් අටුවාවේ පැහැදිලි කරලා තියෙනවා භික්ඛවේ කිව්වේ සිව්වණක් පිරිසටමයි. භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි දැන් උන්වහන්සේට හැම වෙලේම ආමන්ත්‍රණය කරන්න බෑනේ. භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාව කියලා ආමන්ත්‍රණය කරන්න බැරි නිසා ආමන්ත්‍රණ වචන එකයි භික්ඛවේ. භික්ඛවේ කියලා තිබ්බට අපි හතර කරලටම තමයි ඒක උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් ගිහි පින්නතුල්ලා හැටියට මේ අසුබය වඩන්න පුළුවන්. එහෙමනම් අද මේ අසුබය වඩන ආකාර දෙකක් මම පින්නතුලට පැහැදිලි කරලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් gederදී ඕනම තැනකදී ඒක පුරුදු කරන්න පුළුවන්. අසුබ භාවනාව වඩන ක්‍රම දෙකක්. ඉතින් ඒක ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳටම ව්‍යාප්ත වෙච්ච ක්‍රමයක්. ඒකට කියනවා අවිඥානික අසුබය කියලා. සාමාන්‍යයෙන් ඊළඟට තියෙන අසුබය තමයි සවිඥානික අසුබය. එතකොට අසුබ භාවනා දෙකක් තියෙනවා මොනවද? සවිඥානික අසුබය, අවිඥානික අසුබය. සවිඥානික අසුබය කියන්නේ මොකද්ද? සවිඥානික කිව්වහම මොකක්ද සවිඥානික? සංඥානික කියන්නේ හිත ඇති කියන එක සවිඥානික සිතක් තියෙනවා. මේ කියන්නේ සංඥාව සහිතයි. කියන්නේ පණ තියෙන කෙනෙක් එහෙම හිතා ගන්නකො මේ පණ තියෙන ශරීරය මුල් කරගෙන අපට අසුභය වඩන්න පුළුවන්. පණ තියෙන ශරීරය මුල් කරගෙන අසුභය වඩන්න පුළුවන්. දැන් බලන්න පින්නතුනේ අපේ ශරීර කූඩුව ගැන ඇත්තටම හිතලා බලන්න මේක මම නිකන් කියනකොට නිකක් අර යෝනිසෝ මනසිකාරය මේකට තිබ්බහම තමයි මේ ධර්ම රසය හුද්දටම වදින්නේ. දැන් මෙහෙම කියනකොට ඔහි අහගෙන ඉන්නකොට නෙවෙයි ඒකට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. එතකොට තමයි ඇත්තනේ එන්නම් කියලා Tamanට මේක හේතු යන්නේ. දැන් බලන්න මේ පින්නතුල්ලාගේ ශරීරයට පොඩ්ඩක් හිත යොමු කරන්න. තමන්ගේ ශරීරයට. පින්නතුරේ ටිකක් හිතලා බලන්න මේ ශරීරය තනි කරම ඇවිදින වැසිකිලියක් වගේ නෙවෙයිද කියලා. වැසිකිලියට වඩා අන්ත නැද්ද? ඇත්තටම අපි දන්නවා අපේ ශරීරයෙන් කෙරෙන මේ මේ කියන අපද්‍රව්‍යයන් පිළිබඳව අපි දන්නව නව දොරකින් ඔව් නිතරම අපට දැන් මේවා පිට කරනවා එතකොට බලන්න එක දවසක් මේ ශරීරය පිරිසිදු කරන්න තින්න බෑනේ දත් මදින්න ඕනනේ මූණ සෝදන්න ඕනේ කබ කඳුළු කඩන්න ඕනේ ඊළඟට පින්නතුනේ අනිකොත් සියලු ශරීර කෘත්‍යයන් කරන්න එතකොට බලන්න මේ කොච්චර මායාවක්ද මේක මේකට අපි බැඳිලා ඉන්නවනේ මේකේ ගඳ, මේකේ තියෙන අපවිත්‍රකම, මේකේ තියෙන අපිරිසුදුකම මින් පිරිසුදු කර කර පිරිසුදු කර කර මං කියන්නේ පිරිසුදු කරන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ මේ වත් වත්තක් හන්දකේ මේ ශරීරය පිරිසුදු කිරීම සම්බන්ධව ගොඩාක් කරුණු දේශනා කරලා තියෙනවා. මේක අන්තවාදී ධර්මයක් නෙවෙයි මම මේ කියන්නේ මේක යථාර්ථයේ තේරුම් ගන්න. ඒතර දැන් කොටින්ම කිව්වොත් මේ ශරීර කූඩුව මෙතෙන්ට අපි බැඳිලා ඉන්නේ. මේක තනි කරන ඇවිදින වැසිකිලියක් වගේ. දැන් බලන්න මේකේ දෙතිස් කුණපයක් තියෙනවා. නේද? කුණප කොටස් 32ක් තියෙනවා. කෙස්ලොම්, නියදත්, සම්මස්, නහර, ඇට ඇට මිදුළු, වකුගඩු, මහ බඩවැල්, කුඩා බඩවැල්, අසුචි, මූත්‍ර, ලේ, නහර ඔය විදිහට මේකේ පින්නතුනේ බෙදපු කොටස් තියෙනවා 32ක්. දැන් මේකෙන් හොඳට හිතන්න මේකෙන් අපට පේන්නේ කොච්චරද? හ්ම්? පේන්නේ ඊටාම් සල්පය මොනවද අපට පේන්නේ? කෙස් ටික පේනවා. ලොම් ටික පේනවා. ඊළඟට දත් ටික පේනවා. නියපොතු ටික පේනවා, හව පේනවා. ඔච්චරනේ. ඔය පහටම සාමාන්‍ය පුතක් ගැන අහුවෙන්නේ නැද්ද? බලන්න ඒකෙත් මේක නිර්මාණයේ හැටි දැන් අසුචි ටික අසුචි බෑග් එක වෙනම එළියෙන් තිබ්බනම් කොහොමද තියෙන්නේ? එහෙම නෑ ඒවා ඔක්කොම ඇතුළට මේවා පැක් වෙලා දැන් එළියට තියෙන්නේ ඕන කෙනෙක් අහුවෙන ටික. දැන් බලන්න අපි කියන ලස්සන කොණ්ඩේ නේ. දැන් සමිකර අසුබ දෙයකට අපි කියන ශාන්‍යම කොණ්ඩයක්. කොණ්ඩේ හරි ෂෝක් හරි ලස්සනයි. දත් ටිකට අපි කියන්නේ මොකක්ද? මුතු කැට ටික වගේ hinaව. සුබ. නියපොතු පුදුම ලස්සනක්. නියපොතු වලට අපි කැමති. ඇත්ත කතා කරන්න බැනේ. හැමත කොච්චර හැම ලස්සන කරගන්න කොච්චර වැඩ තියෙනවද? ඊළඟට ලොග් ටිකට කියන්නේ. හැබැයි ඔය ලස්සනම පංචකල්යාණින් යුක්ත කෙනෙක්ගේ බඩමැද්දෙන් කැපුවොත් බඩමැද්දෙන් කපනකොට ස්වභාවය තමයි ඔක්කොම ටක් ගාලා එළියට පයින්න. එතකොට රූමත් කෙනෙකුගේ වුණත් බඩමැද්දෙන් කැපුවොත් කවුරු ළඟ ඉඳීද? ළඟ ඉන්නේ දුවනවා කවුරු බලන්න කැමති නැහැ. ඉස්සර අපිට මතකයි අපි ඔය මිනි කපනවා බලන්න ගියාම විශාල පොළොපුදුම කලම්පයක් එනවා. පුදුම ගඳක්. ඒ වගේ මම දවසක් ගිහින් මම බිත්ති අල්ලගෙන අල්ලගෙන මීට එළියට ආවා. කියන්නේ <laughs> ඒ කියන්නේ මේ ඉන්න බෑ. එතකොට බලන්න පින්නතුනි දැන් මේ කැමැති මේ පුදුම සුබ වශයෙන් අල්ලගෙන තින් තනිකර දැන් මෙතන මුලාවක් නෙවෙයිද? මුලාවක්. එතකොට දැන් සවිඥානික අසුබය වඩන්නේ මෙහෙමයි. දැන් පින්නතුලට ඔය ශරීරයේ කොටස් 32 පිළිබඳව පින්තූර වලින් උනත් අද අපට ඡායාරූප වලින් මේක හඳුනා ගන්න පුළුවන් ආව ස්වභාවය, පෙනහළු වල ස්වභාවය, නහර වල ස්වභාවය මොනවා දකින්න පුළුවන් නේද? එහෙම අවබෝධයක් හරි ඇති කරගන්න. ඊළඟට මේ කොටස් 32 එකින් එකට එකින් එකට මේකේ යථාර්ථය දකින්න ඕන. දැන් බලන්න අපට ඔය කෙස් ටික ඔළුවේ තියෙන කන්නේ සුදු නේද? දැන් අපි ඉස්සෙල්ලාම කො බලන්න පුළුවන් අර තියෙන ගාථා මොකද්ද? වන්නසංතාන ගන්දේහි ආසයෝ කාසතෝ තත. අන්න ඔක පස් ආකාරයකට 32ම බලනවා. දැන් බලන්න වන්න කෙස් ටික දැන් අපි බොහෝම ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කෙස් ටික කෙස් වලට අපි කැමතිනේ. අපි ඉස්සෙල්ලාම බලනවා මේක වර්ණ වශයෙන්. මේ කෙස් වල වර්ණය මොන වර්ණයේද? කාල වර්ණේ කළු පාට. එතකොට දැන් සාමාන්‍ය වර්ණ අතර පින්නතොනේ කාල වර්ණ උසස් වර්ණයක්. උසස් වර්ණද අපිත් කළුයි. අපි නම් දැකුම් කළුයි නේද? එතකොට කාල වර්ණේ හැබැයි ඒක ධම්පදේ ගාතාවක් තියෙනවා කන්හං ධම්මං විප්පහාය සුඛං භාවේත පඬිතු අන්න එතනින් තේරෙනවා බුදුරජාණන් වහන්සේ පවා කාල වර්ණය ටිකක් පහක් කරලා තියෙනවා. කන්නන් ධම්මං විප්පහාය කියලා කියන්නේ කළු ධර්ම උන්වහන්සේ කියන අයින් කරන්න කියන. කළු ධර්ම කියලා කියන්නේ මොනවද? අකුසල ධර්ම වල. සොක්කම් භාවයට පඬිතු. පඬිතයා සුදු ධර්ම එකතු කරනවා. සුදු ධර්ම කියන්නේ මොනවද? කුසල ධර්ම. එතකොට ඒ අංශයෙන් බලුවත් කාල වර්ණ ටික පහක්. හැබැයි වර්ණයක් නේ අපි කමන්නේ එහෙම හිතමුකෝ කාල වර්ණ. ඊළඟට පින්නතොනි මේක හැමදාම කළු පාට තියෙනවද? නෑ ටික දවසක් යනකොට මේක මොකද වෙන්නේ? සුදු වෙනවා. සමහරුන්ගේ තඹ පාටයි, මඩ පාටයි, මලකඩ පාටයි කොණ්ඩවල නේද? ඉතින් ඒකට අමුතුවෙන් පිළිකුලක් කරන්න දෙන්නේ ඒක තමයි ස්වභාවය. ඉතින් ඒකේ ඒක අමුතු පාටවල් කොණ්ඩ. ඇයි මේක මේක කිසිම වර්ණයක් නෑ අන්තිමට. එහෙනම් මේ කොණ්ඩේ පින්නතුනි වර්ණ වශයෙන් පිළිකුල් නැද්ද? වර්ණ වශයෙන් පිළිකුල්. ඊළඟට වන්න సంతාන. දැන් බලන්න මේ එක දෙයක් ගැන විතරයි අපි අද කියන්නේ නැත්නම් අපිට කාල වේලාවත් එපේ. එතකොට సంతාන. సంతාන කියන්නේ මොකද්ද? සතහන් වශයෙන් කෙස් පිළිකුල්. දැන් එතකොට ඔහොම හිතුවොත් මේ ඇතුලේ තියෙන අසුච ටිකක් එහෙම ওই විදිහට බෙදුවොත් කොහොමද දැන් මේ හුන්තයිම කියලා හිතන කෙස් ටික දැන් මේ බෙදන්න. දැන් වර්ණේ එපා වුණා නේද? సంతාන කියන්නේ සතහන් වශයෙන් මේක පිළිකුල්. සතහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ පින්නතුනේ දැන් කොණ්ඩේ ඔළුවේ තියෙන නිකන් අර අපි මුඩින් කිව්වාගේ හොඳයි. දැන් බලන්න පින්නතුනේ මේ අම්මලාගේ කිස් ගහක් ওই තැන් තැන් වල තියෙනකොට මේ අම්මලාටම පිළිකුලක් නැද්ද? මම දැකලා තියෙනවා ওই තැන් තැන් වල එනකොට මේට ඇඟිල්ල ඔතනවා නේද? ඇඟිල්ල ඔතලා කොමල් පෝච් එක හරි දාලා යනවා. <laughs> ඒක නම් වැරදි. එහෙමනම් ඒ කියන්නේ ඒක Taman ගෙනියන්න කැමැත්තක් නෑ අර කෙස් ගහ කොහොම හරි එක පටලවලා කොහරි දානවා. දැන් බලන්න දැන් පිරිමි මහත්තුරු කොණ්ඩේ කපන්න යනවා. මම මේ තේරෙන බොහෝම පැහැදිලිව කියන්නේ ඒක තේරෙනවනේ. දැන් කොණ්ඩ කපන්න ගියාම කොණ්ඩ කපලා ඉවරුනහම අනේ මගේ කොණ්ඩ කියලා ඉතුරු කිස් කොට ටිකට හිත යනවාද පොඩ්ඩක්වත්. පොඩ්ඩක්වත් යනවා. ඊට පස්සේ මේ ඇඟේ චුට්ටක් හරි තිබ්බත් ඒකත් ගැසල්ලා තමයි gederෙන්නේ. කියන්නේ ඒකට කැමති නෑනේ ඊට පස්සේ. එතකොට බලන්න ඔළුවේ තියෙනකන් හොඳයි. කෙස් කැපුවට පස්සේ ඒක වැඩක් නෑ. ඊළඟට බලන්න දැන් ස්වාමීන් වහන්සේ නමකට උනත් දැන් ඔය සමහර අවස්ථාවල එහෙම සාකච්ඡා වෙලා තියෙනවා ඉතින්. ඉතින් එක දවසක් ඉස්සර මට මතකයි ස්වාමීන් වහන්සේ නමක් අපි කතා කරන මට මෙහෙම ගෙදර ගියා ෆෝමේ. සුදුරිදි දාලා දුන්නා හැමතැනම කේස් මට වාඩි වෙන්න හිතුන්නේ නැහැ කියලා හාමුදුරුවෝ කියනවා. එතකොට දැන් බලන්න කොච්චර එකේ පිළිකුලක් තියෙනවද මේ අත්තන්ට උනත් කොහේ හරි ගෙදරක ගිහිල්ලා පුටුසෙට් එකක් මොකක් හරි සෙට් එකක වාඩි වෙන්නකොත් ඒකේ කෙස් ගස් එහෙම මෙහෙම තිබ්බොත් වාඩි වෙන්න හිතෙනවා. අර බලන්න සතහන් වශයෙන් එක පිළිකුල්. ඒ වැඩි ඕන නැහැ. දැන් මේ ඇත්තෝ කන බොන දෙයක දැන් බත් විගාන තිබුණොත් එහෙම කෙස් ගහක් මොකද වෙන්නේ? අනේ මගේ නෝනාගේ කෙස් ගහක් කියලා <laughs> කර්මිත නැට්ටක් වගේ ලෙව කනවාද? ඈ? නෑ නෝනාට කෑ ගහලා නැද්ද? හරි අප්තිරියයි කියලා කියන්නේ නැද්ද? <laughs> එතකොට බලන්න පින්නතුන් දැන් සූප් බඳුනක බත් ගාන තිබුණොත් පිළිකුලක් ඇති වෙනවනේ. සමහරු කන්නේම නැහැ. මට මතකයි මෙහි ඉස්සර ඔය හමුදාවෙන් වැඩ කරා. එතකොට මෙහි වෙදා දානට හම්බෙච්ච ලොකු සූප් බඳුනක්. හරි මහන්සියෙන් වැඩ කරනකොට මං හිතුවත් අර පොඩ්ඩක් ඒ වගේ මං සුප් බෙදුවා ඉතින්. එක ළමෙක් වන ආන්දරනේ සුප් එපා කියලා. මං කතරා ඇවිල්ලා මම සුප් වොන්න නැද්ද කියලා මං ඇහුවා. දැන් මට සුප් හරි අප්පිරියයි. ඉතින් කතාව කියනකොට දවසක් මං බීපු සූප් එක කෙස් ගහක් තිබ්බා. එදා ඉඳලා සූප් බොන්න යනකොට මට වමන යන්න එනවා. බලන්න. එතකොට පින්නතොනේ මේක ඔළුවේ ලස්සනට අරගෙන තිබ්බට සතහන් වශයෙන් ගත්තොත් මේක තනිකර පිළිකුල්. වන්න సంతාන. ඊට ගන්දේහි මම දන්නේ එකක් විතරව 32ම හොම් බැලුවොත් නම් එපාම වෙනවා ඉතින්. ඒක තමයි ස්වභාවය. දැන් මේ පංචස්කන්ධ ලෝකෙනේද ලෝකවිදූ කියන ගුණයෙන් පවා තියෙන මේ පංචස්කන්ධ ලෝකෙනේ අපි අවබෝධ කරගන්න ඕනේ නේද? ඒතකොට දැන් මේ පංචස්කන්ධ ලෝකය අවබෝධ කරගන්න මේ රූපස්කන්ධේ මේ විදිහට තේරුම් ගත්තට පස්සේ ඉතින් මේක පින්නතුන අපහැරණ එකම තමයි වෙන්නේ. ඒකයි මේක ශීඝ්‍ර ගාමීව නිවන් දකින්න හොඳ භාවනාවක් කියලා කියන්නේ. එතකොට දැන් මේක සටහන් වශයෙන් පිළිකොල්. ඊළඟට ගන්ධ. කෙස් සුවඳයිද ගඳයිද? කෙස් ගඳයි නේද? ඒකනේ අපි ඔය සබන් වර්ග, සැම්පූ වර්ග දාලා මේක හොදන්නේ මේක ගඳ හින්දානේ. මේක දැන් සාමාන්‍යයෙන් පින්නතුන් දැන් පැවිද්දෙක් වුණත් අසනීප වෙලා සතියක් දෙකක් කෙස් ටික වවාගෙන හිටියොත් ඉතින් හරි අමාරු. සෝදන්න ඕන නැත්නම් කෙස් ටික බාන්න ඕන. දැන් මේ ඇත්තන්ගේ උනත් දිග කොණ්ඩ මේවා අනිවාර්යයෙන්ම ගඳ ගහනවා. ඉතින් එහෙනම් මේක ගන්ධ වශයෙන් පිළිකුල් කෙස්. හොඳට හිතලා බලන්න දැන්. වැඩියෝ ඕනේ කෙස් ගහ පිච්චුණාට පස්සේ බලන්න කොච්චර ගඳයිද කියලා. නේද? හරි ගඳයි කෙස් ගහක් ඔය බැරි වෙලා හරි ඔය මේ ලොම් ගහක් එහෙම පිච්චුණාම පුදු පලාතම ගඳයි. එතකොට මේක ගන්ධ වශයෙන් පිළිකුල්. මන්න సంతාන ගන්ධේ. ඊළඟට ආශ්‍රිත තැන් වශයෙන් මේක පිළිකුල් නැහැ. දැන් බලන්න මේ කිස් කොහෙද පිහිටලා තියෙන්නේ? කිස් ටික පිහිටලා තියෙන මිහිස් කබලේ උඩ. Taman දැම්මා වගේ. ඉතින් මේකට පෝෂණය දෙන්නේ ලේ, ඔය සාම, ඔය ඕවාගෙන් තමයි පෝෂණය ලැබලා තමයි මේක හැදෙන්නේ. ඒතර දැන් අපි කෙනෙකුගේ කොණ්ඩේ හරිය ලස්සනයි කොට අපි හිතමු කොණ්ඩේ එක කාලයකට හරිය ලස්සනයි කියලා. හැබැයි පිහිටලා තියෙන පරිසරය එක්තර හොඳ එකක්ද? හොඳ එකක් නෙවෙයි. අපි හිතමු දැන් හොඳ යම් කිසි තැනක මොනවා හරි දෙයක් තියෙනවා. අපි හිතමු පලා වර්ගයක් කියලා මොනවා හරි දෙයක්. පිටියේ පලා වර්ගයේ කෙනෙක් හොඳට අර බට වගේ හැදිලා තියෙනකොට කාංකෝන් හරි ගොටු කොළ හරි මුකුණු වෙන්න හරි ඉතින් අම්මලාට පුරුද්ද ඕකෙන් ටිකක් කඩා ගන්නව නේද? ගෙදර වෑංජනයකට ගන්න. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මුතනව කඩන් දෙපා මේ මහරගම ටවුන් එකේ ඔක්කොම ඇසිකිලි ටික ගෙනත් දාන්න මෙතෙන්ද කිව්වොත් ඒක අයින් කරන්නේ නැද්ද ඈ අයින් කරනවා දැන් අපි සාමාන්‍යයෙන් වැසිකිලියක් ළඟ හැදිච්ච වට්ටක දැල්ලක්වත් ගන්නෑ අපිට ටිකක් පොඩි අප්‍රියාවක් තියෙනවා මෙතන වැසිකිලිය ළඟදී හැදිලා තියෙන්නේ කියලා අන්න ඒ වගේ තමයි පින්නතුනේ ඔය කේස් කොච්චර ලස්සනවත් ඕක හැදිලා තියෙන්නේ අන්න ඔය ජරාව ජරාවක් උඩ එහෙම බලනකොටත් මේක අවකාශ වශයෙන් බලනකොටත් මේ කෙස් ටික ඒකාන්තයෙන් පිළිකුල්. ඉතින් මේ විදිහට දෙතිස් කුණපයම අපි දකින්න පුරුදු වුණොත් ඇත්තටම පුදුම අවබෝධයක් කියන්නේ අවබෝධයෙන්ම කලකිරීමක් මේ ශරීර කූඩුව කෙරෙහි ඇති වෙනවා. ඒක ඇත්තටම අපි මොනවා කරත් දැන් දාණයෙන් අපිට පුළුවන් යම් කිසි මට්ටමකට මේ ලෝභය නැති කරගන්න. හැබැයි පින්නතුනි අපිට මේ තියෙන අර සාංශාරික වශයෙන් තියෙන මේ ඇල්ම දුරු කරගන්න අනිවාර්යයෙන්ම අපිට මේ පටික්කුලේ වඩන්න සිද්ධ වෙනවා. එහෙමනම් දැන් මම දැන් කාලේ ගොඩක් යන හින්දා දැන් පින්නතරට තියෙන සවිඥානික අසුබේ කියන්නේ මේ මේ ශාරීරික පණ තියෙන ශාරීරියේම තියෙන මේ කොටස් ওই ආකාර වලින් බෙද බෙදා බෙද බෙදා බලනකොට පුදුම තරම් අවබෝධයක් ඇති වෙනවා. ඊළඟට පින්නතොනේ විශේෂිත බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබ්බ අසුබය තමයි අවිඥානික අසුබය. ඒ කියන්නේ පණ නැති ශරීරය. දැන් පිළිත් පොතේ උනක් අර අන්තිමට චිත්‍ර ටිකක් තියෙන්නේ නේද? කුඩුමාතක විනීලක විදුබ්බක විච්ඡේදක ආදි වශයෙන්. ඒ කියන්නේ මේ ශරීරයේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ භාවනාව බහුල වෙන්නත් හේතුවක් තිබුණා. ඔය විසුද්ධි මාර්ගයේම හරියට තියෙනවා මේ භාවනාව ගැන. මොකද මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ බහුල වශයෙන් කෙරිච්ච භාවනාවක්. අවිඥානික අසුබේ. අද කාලේ තියෙනවානේ මංගල උත්සව තියෙනවා, ආමංගල්‍ය උත්සව තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මංගල උත්සව තිබුණා. හැබැයි අවමංගල්‍ය උත්සව තිබුණේ නෑ. දැන් මේ අපේ පැරණි කාලේ වෙනකම්ම ওই අවමංගල්‍ය උත්සව මෙච්චර ඉහළින් ගත්තේ නෑනේ. මේ දැන් බලපුවාම මංගල උත්සවයටත් වඩා ඉහළින් අවමංගල්‍ය උත්සවය ගන්නවා. ඉතින් පින්නතුනේ ඒක තාම හොඳ නැති දෙයක්. දැන් මොන ආගමෙන් හරි කමන්නේ. දැන් මෙතන මේ බණහනයි මේ භාවනාවත් එක්ක ඕවත් ඔළුවට ගන්න ඕන. දැන් අදම ගිහිල්ලා තමන්ගේ මතක අවසාන කැමැත්ත ලියන්න ඕන. ඒක තමයි බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඉතින් මරණයට පස්සේ පින්නතර කවුරුත් දන්නේ නේද? දැන් අපිට තියෙන සක්කාය දිට්ඨිය තරම අපි හිතනවා මරුණත් ඒ වැඩේ හොඳට කෙරෙන්න ඕනේ කියලා. දැන් මට මතකයි අපේ ගමට ඉස්සර ඔය මිරහවත්තට දැන් මට අවුරුදු 12 එතකොට. රක්ෂිදාන සංගමෙන් ආවා. අක්ෂිදාන සංගමේ අර ඒ කාලේ ඇස්ස. තේ මහත්තුරු ඇවිල්ලා සිත් ගන්නා සුළු විදිහට ඔබගේ ඔය ඇසින් තව කෙනෙක් ලෝකයේ බලනකොට කොච්චර වටිනවද ඉතින් මේක ආකර්ශනීය විදිහට ඒගොල්ලෝ කතා කරා. කතා කරලා කතා කරලා කතා කරලා කිව්වා දැන් ඇස් දන් දෙන්න කැමති අත උස්සන්න කිව්වා. කිව්වම අපේ ගමේ එක්කෙනෙක්වත් අපේ ඉස්සුවේ නැහැ. <laughs> මේ පන්සලේ පොය දවසේ මේ මහත්තුරු දන්නවා මේකේ රහස. බලන්න. ඒගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා. ඇහැ වගේම ලස්සන වීදුරු බෝලයක් හදලා දානවා අපි ඇහැට. ඇහැ ගැලෙවුවා කියලා හොයන්න බෑ. මෙන්න ඔක්කොම අතීසුව. එතකොට බලන්න මරණය වුණත් ලස්සන තියෙන්න ඕනේ. එහෙමනේ අපේ දැන් මේ හැදිලා තියෙන සක්කාය දිට්ඨිය ස්වභාවය. එතකොට පින්නතොනේ දැන් මේ බණහන අය අදම ගිහිලා මට අනිවාර්යයෙන්ම දැන් මෙතන ඉන්න මේ දැන් මේ 500ක් විතර ඉන්නවනම් මේ ඉන්න පිරිස මේක ලිව්වොත් පින්නතුනි කොච්චර වටිනා දෙයක් වේද කියලා බලන්න. දැන් මම මම මේ දැන් අද කියන එක වෙනස් වෙන එකක් නැහැ නේ. මම නම් මං අපවත් වුණොත් මම කියලා තියෙන සාමාන්‍ය විදිහට මං හිතලා තියෙන්නේ එහෙම තමයි. ඉතින් එහෙම හාමුදුරුවමක් හැටියටවත් ඔය දවස් ගණන් තියාන ඒව කතාවක් නෑ. ඇත්තට වැඩක් නෑ. ඉතින් මොකද අපි බණ කිය කියා මේ අත්තන්ට විතරක් නෑ අපිටත් ඒක පොදුයි. දැන් රේරුකාන් ශාන්ති කොහොමද නේද? එතකොට දැන් මේ අත්ව ලියන්න ඕනේ මගේ මරණේ කෙරෙනවා නම් මගේ මරණය මරණ සාහිතික ගන්නකම් ඒ කාලය තුල කෙරෙන්න ඕන අඩුම වියදමේ පෙට්ටියක් සකස් කළා ආදාහනාගාරික දිලේ ඉවර කරා. මගේ දරුවෝ මා වෙනුවෙන් මගේ ආදාහනයට වියදම් කරන්න කැමති නම් ඒ වෙනුවෙන් අපේ ගමේම කෙනෙකුට කියන දරුවන්ට උනක් වෙන ගමේ හරි කොහේ හරි මෙයාවට කෙනෙකුට දුප්පත් කෙනෙකුට මා වෙනුවෙන් ගයක් හදලා පූජා කරා. ඉතින් බලන්න අර මිනිස්සයා ජීවිත කාලෙ විඳවන නිකන් ලක්ෂ ගණන් අපි දැන් ඔය බොරැල්ල කනත්තට හිම ගියාම මට හිතාගන්න බෑ මේ කෝටි ගණන් පුච්චනවා නේද? මුස්ලිම් ආගමෙන් හරි කමන්නේ ගන්න තියෙන හොඳ දෙයක් තියෙනවා අපි ගන්න ඕන. ඒ නිසා මේ පින්නතොල්ලා මම හිතනවා මෙතන ඉන්න මේ හැම කෙනෙකුම ඔක ලියයි කියලා. ওই විදිහට. මොකද්ද අපේ මෙන්න මේ විදිහට මා වෙනුව. ඒතර දැන් මෙයා මැරෙන කොටත් ඕක මතක් වුණත් ඇතිනේ. දැන් මගේ ආදාහණයට වෙනුවෙන් විදං කරනේ ඔක්කොම මෙන්න මේ විදිහට කරනවා කියලා. ඉතින් ඒ නිසා පින්නතුනේ ඒවා හොඳට තේරුම් ගන්න ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. ඉතින් එහෙමනම් දැන් පින්නතුල්ලා හිතනද අපි දැන් කතා කරේ අවිඥානික අසුබේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මංගල උත්සව තිබුණා. අවමංගල උත්සව නැහැ. ඒ කාලේ කෙනෙක් මරුණාම නිකන් කැලේට ගිහින් දානවා. රෙදි කෑල්ල ගොතන. කැලේට ගිහින් දැම්මහම ඔන්න උතන භික්ෂුන් වහන්සේලම පින්න පාති වඩිනවා. භික්ෂුන් වහන්සේලම පින්න පාති වඩිනකොට උන්වහන්සේ දකිනවා අලුතින් ගෙනාවු මරණයක්. එක්කෝ ඒක දැන් දෙමිලා තියෙන්න පුළුවන් එක්කෝ දෙකට කැඩලා තියෙන්න පුළුවන්, නිල් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පණුව වැగిරෙන්න පුළුවන්. නැත්නම් අර සොහොන් කොට වගේ අටසකිල්ල විතරක් හරි තියෙන්න පුළුවන්. එහෙම වෙනවනේ. ඒතර මේ විසුන් වහන්සේ මේක දිහා බලාගෙන භාවනා කරනවා. මෙන්න මේක හොඳට හිතට ගන්න මේ අත්තන්ට උනත් ඒක කරන්න පුළුවන්. ඉතින් අද අපට ඔයගේ මුත් ශරීර නැහැනේ. මුත් ශරීරයක් එහෙම හොයාගන්න හම්බෙන්නේ නැහැ. පින්තූරකින් උනත් හැබැයි බලලා කරන්න පුළුවන්. හැබැයි මේකේ හොඳම ක්‍රමය තමයි ඔය අපේ අරිදම් ස්වාමීන් වහන්සේලා එහෙම නිතර කියන එකක් තමයි මේ දස අසුභය. එතන අසුභ 10ක් තියෙනවා මේ අවස්ථා. කියන්නේ දෙමිච්ච ශරීරේ, කැඩිච්ච ශරීරේ අන්තිම එක තමයි ආත්තික සංඥා. අර අටසැකිල්ල දිහා බලාගෙන කරන භාවනාව. එතකොට දැන් මතකද මේ පින්නතුල්ලාට ඉස්සර අපි ওই ආරණ්‍ය වලට දන් දෙන්න ගියාම ආරණ්‍ය වල තියෙනවනේ ඇටසැකිල්ලක්. අපි කුංචි කාලේ අපි දුවගෙන යන අටසැකි ළඟට. ඒක බලන්න තමයි යන්නේ. ඉතින් මේක නිකන් ප්‍රදර්ශනයකට තියලා නෙවෙයි මේ තියෙන්නේ. ඒ ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට අට්ටික සංඥාව වඩන්නයි ඒක තියලා තියෙන්නේ. එතකොට මේ අට්ටික සංඥාව පින්නතුනි හරියට කසිනයක් වගේ. දැන් කසින භාවනාව ගුරුවරයෙක් ඇතුව කරන්න කියලා කියන්නේ. මොකද ප්‍රතිඵල පුදුම ශීක්‍ර ශීක්‍රගාමී කසින භාවනාවේ හැබැයි වැරදුනොත් හරි භයානකයි. ඒ නිසා තමයි මේ ඇත්තන්ට ගෙවල් වලදී කසින මණ්ඩල හදාගෙන කරන්න එපා කියලා කියන්නේ. හඳ අට්ටික සංඥාව විතරකින් බරපතල කමක් නැහැ. ඒකකින් ගුරුවරයෙක් කරත කරන්නත් පුළුවන්. යම් කිසි මට්ටමක් වෙනකන් කරන්න පුළුවන්. ඒකේ සමාධියත් හරි ප්‍රබලයි. ඉක්මනට සමාධිමත සමාධිගත වෙන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් අපි හිතමු දැන් අපිට ඇර සැකිල්ලක් නැත්තම් අඩි දෙකක විතර පින්තූරයක් අටසකිල්ලක් අපි හදාගන්න. හදාගන්න. පින්තූරයක ඇඳලා ගන්න පුළුවන් කොට එකක් හරි. ඊළඟ තමන් වාඩි වෙන බිම හරි මේ වගේ ආසනයක හරි ඔළුව ඔහොම උස්සගෙන ඉඳත් ඕනේ පහත් කරගෙන ඉඳන් තමන්ට හොඳට බොහොම පහසුවෙන් දකින්න පුළුවන් විදිහට අර අටසකිල්ල තියෙනවා අර පින්තූරේ. මේ භාවනාව කරන්නේ ඇස් දෙක අරගෙන. ඇස් දෙක අරගෙන අර අටසකිල්ල දිහා බලාගෙන අත් යක්ති යක්ති යක්ති යක්ති යක්ති කියලා කියනවා භාවනා කරන. එතකොට අර අක්ටි අක්ටි අක්ටි කියන එක නවත්තන්න බෑ. ඒක මේ කටින් කියනවා හිතින් හිතනවා අක්ටි අක්ටි ඒක නැත්නම් හිතේ හැම යනවානේ අපිට අරමුණක් තියෙන්න බෑ. හිත එක්තම් කරන්න කර්මස්ථාන කියන්නේ ඒවටනේ. දැන් කර්මස්ථාන කියන්නේ දැන් ඔය දැන් මෛත්‍රිය. සුවපත් වෙමි සුවපත් වෙමි සුවපත් වෙමි. හිතන් තමයි හිත තියාගන්නේ. අත්ති අත්ති අත්ති කියන අර හිත කොහොමවත් යන්නේ නැතිව අත්තන් තමයි පියාගෙන අත් දෙක අරගෙන. එතකොට අපි දැන් ඕකට කියන පරිකර්ම නිමිත්ත කියලා. අර දැන් අපිට පේන්න තියෙන නිමිත්තට අපි කියන මොකද්ද? පරිකර්ම නිමිත්ත. ඒක දිහා බලාගෙන අත්ති අත්ති අත්ති අත්ති අත්ති අත්ති අත්ති කියලා අපි භාවනා කරනවා. ඊළඟට දැන් අපිට අවශ්‍ය කරන්නේ ඒ පින්තූරයේ තියෙන ඇටසැකිල්ල අපේ හිතට ගන්න. ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. අර උග්ඝහ කියන උගුල්ලලා ගන්නවා ඒක. එතකොට දැන් ඔහොම දැන් අක්ටි අක්ටි අක්ටි කියලා භාවනා කරලා නිකන් අපි දෙපාරක් තුන් පාරක් බලන ওই භාවනා කරන අතරතුර ඇත්ත එක වහගෙන අක්ටි අක්ටි කියනකොට අර අටසකෙල්ල අපේ හිතේ තියනවාද කියලා. උන්ටට හිතේ තියනවා නම් අතන ඉන්න ඕනේ නැහැ. එතන නැගිටින්න ඕනේ. මොකද නැත්තම් එතන හිතියොත් ආපහු හැද්ද කියලා බලන්න උනත් හිතනවනේ. එතනින් ගිහලා වෙන තැනකට ගිහලා භාවනා කරනවා අට්ටි අට්ටි අට්ටි ඒකට කියන අපි උග්ඝා නිමිත්ත. ඒක හරියට අර ස්ට්‍රේ කොපි තියෙන අපි දැන් ඔය ස්ට්‍රේ කොපි ගත්තාම ඒක සම්පූර්ණ දැන් මේ පේන හැල්ල මේ ඇට පැකිදිහෙම පිරිසිදුවම පේන්නේ අර දැන් වෛද්‍යවරු පවා ඒක බලන්නේ අර ලයිට් එකකට දාලා නේද? අපිට නිකන් ඡායා මාත්‍රෙන් පේනවා දැන් ඇට පැකිලි. අන්න ඒකට තමයි කියන්නේ පරි උග්ඝා නිමිත්ත කියලා. ඉතින් ඒක දැන් ඒ විදිහට පෙවුනොත් ඇති. ඒ විදිහට පේනවා නම් කොන තැනකට ගිහිල්ලා ආපහු අරකම දිහා අර හිතේ තියෙන එක දිහා බලාගෙන අත්ති අත්ති අත්ති අත්ති අත්ති අත්ති අත්ති කියලා කොහෙවත් හිත යන්නේ නැහැ. නීවරණ වැඩ කරන්නේ නැහැ. නීවරණ වලට යන්න ඉඩක් නැහැ. ඒ දැන් මේ දැන් tamam මේක බොහොම පරිසම් කරගන්න බෑ මේ උග්ගහ නෙමිත්ත. ඒ නිසා ඔය අනිත් ඒවා වගේ නෙමෙයි හිත යන්නේ නැහැ පිට. දැන් Tamanට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා අත්‍යෙන්ටම හිත තියාගෙන අත්‍ය අත්‍ය අත්‍ය අත්‍ය කියලා භාවනා කරනකොට ඔන්න ඒ ආලෝකේ නිකන් ලයිට් එකක් දැම්මා වගේ සුදු පාටට සැකිල්ල පේන්න ගන්න. ඒකට කියන පටිභාග නිමිත්ත කියලා. දැන් ගොඩක් ස්ථානවල ওই භාවනාව කෙරෙනවා. එතකොට ඒකට කියන්නේ මොකද්ද? පටිභාග නිමිත්ත. ඊළඟට ඕක තවත් ওই විදිහට මේ දැන් හොඳට ආලෝකේ තියෙන එකත් අත්‍ය අත්‍ය අත්‍ය අත්‍ය අර මූලික කර්මස්ථාන අමතක කරන්නේ නැහැ. දැන් අපේ අම්මලාට එහෙම වෙන්නේ කියන්නේ දැන් මෛත්‍රී භාවනාවෙන් හරි ආනාපාන සතියෙන් හරි මොකක් හරි ආලෝකයක් මොකක් හරි දෙයක් ආවොත් අර මූලික කර්මස්ථානය අමතක වෙලා අර දිහේ බලන්නේ. ඒකනේ අම්මලා ඉල්ල අපිට කියන්නේ ඉස්සර මට ස්වාමීන් වහන්සේ පැයක් ඉන්න පුළුවන් ආලෝකයකුත් තිබුණා. දැන් මට නෑ. එහෙම කියනව නේද? ඇයි එහෙම කියන්නේ? ඊළඟට මෙයා වාඩි වෙන්නේ ආලෝකේ බලාගෙන. කර්මස්ථානයක් නෙවෙයි. කර්මස්ථානයක් නෑ. හොස්මරල්ල දිහා බලන්නේ නෑ. ඉතින් වාඩි වෙච්ච ඉජික නෑනේ අත. ඉජි තිබ්බනේ ආලෝකේ. ඕක තමයි විතර්ක කරන්නේ. විතර්ක කරනකොට ඉතින් ආලෝක මුකුත් නෑ. ඉතින් ආලෝක වලින් ඇති වැඩකුත් නෑ ඉතින්. ඉතින් අර ආලෝක ඇති වෙනවා තමයි ඒවා අල්ලගත්ත කියලා අපිට ඇති වැඩක් නෑ. එතකොට පින්න තුනේ ඔන්න ප්‍රතිභාග නිමිත්ත. දැන් ඒක හොඳට ආලෝකමත්ව පේනවා. ඉතින් මේකම භාවනා කර කර යනකොට ඔන්න උපචාර, ඒ කියන්නේ ඊට වඩා ප්‍රබල අවස්ථාවකට එනවා. අර්පණ අවස්ථාවට ඇවිල්ලා ඔන්න පින්නතුනි පතම ධානය ඇති කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ පතම ධානය කිව්වම දැන් මෙතන ඉන්න සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේක මා පතම ධානලාභියෙක් කියලා කියන්නේ මේ භාවනා කරන වෙලාවට විතරයි. දැන් පතම ධානය හැම වෙලෙම බත් කරන කොටයි එහෙම ඇවිදින කොටයි හැම වෙලෙම තියනවාද? එහෙම නෑ අර භාවනාවට ඉඳගත්තු වෙලාවේ අර තියෙන පූර්ණ සමාධිය තමයි පතම ධානය. ඉතින් ඒක ආපහු නැති වෙන්න පුළුවන්. ඒක වශයෙන් ප්‍රාප්ත කරපුවාම තමයි ඒවා ඉතින් ඉදිරියට යන්න ඕනේ. ලොකු වැඩ. අභිඥා හැම උපදවන්නේ. ඒවා ඉතින් නෙවෙයි අපි දැන් මේ කියන්නේ සාමාන්‍ය தත්ත්වනේ. එතකොට පින්නතුණි ඒ පූර්ණ සමාධියෙන් පඨම ද්විතීය තතිය කියන චතුත්ථ කියන ධ්‍යාන හතර ගත්තනම් එතන ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ පංචස්කන්ධය ඒ වගේම ආයතන ධාතු මේ සියල්ලම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දකින්න හරිම පහසුයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සමාධිය උගන්වන්නේ. දැන් මොකද නැත්තම් මේ සමාධිය උගන්වන්න දෙයක් නැහැනේ. අබුද්ධෝපක් කාලෙත් මේ සමාධිය තිබුණා. දැන් මේ හේනේ ආලාර කාලාමල උද්දකරාම් පුත්තලා ඉතිස්සලා නිව සමාධි උපදවලා තියෙනවා. ඒ කාලේ කල්පස්ථායි කාලේ මිනිසුන්ට මේ කාමයේ ඇති වෙලානේ කැලේට ගිහිල්ලා ධ්‍යාන උපතවලා තියෙන්නේ. මේ කම්සැප එපා වෙලා. එහෙනම් සමාධිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ සමාධිය උගන්වන්නේ ඒකාන්තයෙන්ම මෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සිලක්ෂණ වශයෙන් දකින්න. එහෙමනම් ඔය විදිහටත් පින්නතුල්ලාට පුළුවන් අසුබ සංඥාව පුරුදු කරන්න. ඉතින් මෙන්න මේ විදිහට පින්නතොනේ ඔය ආකාර දෙකෙන්ම ඕකේ මම වැඩ වඩාත් කැමති පළවෙනි ආකාරයට පින්නතොල ඉච්චලා කරන්න දෙතිස් ගුණපය gedara ඉන්නකොට ඔය කෙස් ටික හරි Tamanta හිතෙන දෙයක් එක කොටාසයක් අරගෙන ඒක අර කියලා දීපු ආකාරවලට බෙද බෙදා බෙද බෙදා බලනකොට ඇත්තට Tamanta තේරෙනවා මේකේ කිසිම සුබ දෙයක් නැහැ මේකේ තියෙන තනිකරම අනිත්‍ය වෙලා යන අසුර අසාර වෙලා යන අසුබ වෙලා යන දේවල් කියලා Tamanට වැටහෙනවා. ඒ තුළින් අර රාගය කියන එක අයින් කරන්න අපට ලොකු පිටුහලක් වෙනවා. රාගය අයින් කරා කියලා කියන්නේ පින්නතුනි සතර බම ගැලෙව්වා කියන එකමයි. ආයික කතා දෙකක් නැහැ. දැන් අනාගාමී වුණත් පින්නතුනි රූප රාග අරූප රාග මොනවා වුණත් රාගයනේ. කෙලින්ම කාම රාගේ නැති වුණාට ඒකේ තියෙන රාග එහෙනම් අපට මේ සංසාරේ සතර ගැමි ගලවනවා කියලා කියන්නේ තනි කරම රාගය නැති කරනවා කියන එකමයි. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාම මේ කර්මස්ථානේ දැන් අසුබ සංඥාව වඩන්නත් පුළුවන් දැන් මේ වෙලාවේ භාවනාවක් කර්මස්ථානයක් ඇටියට කිස්ටික අරගෙන අපිට ඒක අසුබ වශයෙන් නැත්තම් මේ Tamanට ඊට වඩා මොන හරි දෙතිස් ගුණකේ මොකක් හරි අරමුණක් අරගෙන මේ භාවනාව කරන්නත් පුළුවන් මේ අවස්ථාවේදී එකක් අදා බලන්න අමාරු නම් තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා හරි අසුබ භාවනාවක් කොහොම හරි පුරුදු කරන්න ඕනේ. දැන් ඉතින් පළපුරුදු භාවනාවක් කරන හැටියට අපි බොහොම කාරුණිකව මතක් කරනවා. එහෙමනම් දැන් අපි පැයකට වඩා ආසන්න කාලයක් වාඩි වෙලා හිටියා. දැන් කවුරුත් නැගිටලා පූර්වක්‍ෘති සම්පාදනය කරලා ඊට පස්සේ වාඩි වෙලා භාවනා කරමු.